හැබැයි හාන්නේ දවසට කොච්චර ටිකක්ද ඒ ටිකට විතරයි දුරු වීමේ ප්‍රතිසතේ තියෙන්නේ 100ට 10යි නම් හාන්න හදන්නේ 100ට 10යි අපේ ආශ්‍රය දුරු වීමේ ප්‍රතිසතය. ඔක ජීවිතයේ තුල ඔය කාරණාව දැනගෙන කෙනෙක් හරියට දවස් 7ක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියන දවස් 7 ඉන අවුරුදු 7ක් වඩනවා නම් කෙනෙකුට අඩුම තරමේ සෝවාන් ඵලයටවත්පත් වෙන්න පුළුවන් කියලා.